ඊළඟට බොහොමත් බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ බොරු බොරු කීමෙන් වැළකීමට සම්‍යක් ප්‍රයෝග භාවිතා කළ හැකිද? වැඩට නොගිය දවසට වැඩ කරනවාද කෙනෙක් ඇසූ විට ඇත්ත කීමෙන් ගැටලු ඇති නිසා පවසන්නේ වැඩට යනවා කියා. නමුත් සිතින් සිතන්නේ gedara උවද වැඩ කිරීමට. ඇති නිසා එම වැඩ කිරීමට උදාහරණයක් ලෙස බඩු ගැනීමට ෆුඩ් සිටි යනවා කියාය. මේ සම්‍යක් ප්‍රයෝගයක් නොවේද? තවදුරටත් පහදා දෙන්න. එතනදී ඉතින් බලන්න ඕන දැන් තමන් ඒ තමන් මේ අදහසිනුයි මේක කියන්නේ කියලා කිව්වහම එතන ප්‍රශ්නේ විසඳිලා වගේ පෙනුනට ඊට පස්සේ දැන් තමන් එදාට වැඩට යනවායි කියලා නම අස්සම් කරලා තියනවාද එදා දිනේට තමන්ට padi හැදෙනවද වෙන කෙනෙක් තමන්ගේ අස්සන ගහනවද එතකොට ඒ තමන් එහෙම වැඩට යනවායි කියලා කිව්වහම ආයතනයට පාඩුවක් වෙලා තියෙනවා. ඒ අහන කෙනා එකෙන් තේරුම් අරගෙන එයාට සිද්ධ වෙන ලාභ පාඩු මොනවද? ඉතින් මෙහෙම ඒකේ මේ තමන්ගේ මනෝභාවය, තමන්ගේ චේතනාව පිරිසිදු වෙන්නට ඕන, නිවැරදි මනස හසුරව ගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි හොඳ අදහසින් කලයි කියලා විතරක් හරියන්නේ නැහැ. ලෝකෙට එකකින් අනතුරක් වෙන්නට බෑ. එහෙමනම් ඒක සම්‍යක් ප්‍රයෝගයක් නෙමෙයි. ඒ වගේ දෙපැත්තම බලන්න ඕන. අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාදාය සංවත්ත. Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම අර්ථයක් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දුටුගැමුණු රජුරෝයි සද්දාතිස්ස දුටුගැමුණු කුමාරයයි සද්දාතිස්ස කුමාරයයි ඔවුනොන් විරසක වෙනවා, ගැටෙනවා. ඊට පස්සේ සද්දාතිස්ස කුමාරයා පන්සලට රිංග ගන්නවා. රිංග ගත්තට පස්සේ වටේම මේ හේවායෝ දානවා. දාලා කරලා දැන් කොහෙන්වත් එළියට යන්න බැරි වෙනවා. ඊට පස්සේ දුටුගැමුණු කුමාරයා පන්සල ඇතුළට ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ගෙන් අහනවා සද්දාතිස්ස ආවද කියලා. එතකොට සද්දාතිස්ස ඇඳ යට. එතකොට හාමුදුරුවෝ කියනවා නෑ ඇඳ උඩ නම් සද්දාතිස්ස නෑ. එතකොට රජුරුවෝ දන්නවා සද්දාතිස්ස ඇඳ යට ඉන්නේ කියලා. හැබැයි හාමුදුරුවන්ගේ වචනයට ගරු කිරීමක් ඇටිය රජුරුවෝ එළියට යනවා. එළියට ගියාට පස්සේ හාමුදුරුවෝ පොඩි හාමුදුරන්ට කතා කරලා කියනවා සද්ධාතිස්ස කුමාරයා ඇඳ උඩ තියලා මේ උඩින් මේ ඇතිරිල්ලකින් වහලා මේ හාමුදුරනම කපවත් වෙලා ගෙනියනවා වගේ පේන හැටියට පන්සලෙන් අරගෙන අර ඇඳේ කකුල් හතරෙන් පොඩි හාමුදුරු හතර දෙනෙකුට අල්ලගෙන විහාරයෙන් බැහැරට ගෙනියන්න කියන මොකද එළියට යන්න විදිහ නැහැ වටේම හේවා යොදලා එතකොට දැන් දුටුගැමුණු කුමාරයා මේක දකිනවා. දකිනකොට දුටුගැමුණු කුමාරයා දන්නවා දැන් මෙච්චර ඉක්මනට මේ පන්සලේ මේ ආමතුරුනම කපවත් උනේ නෑ. එතකොට මේ පොඩි ආමතුරුන්ගේ කරපිටින් මේ යන්නේ සද්දාතිස්ස කුමාරයා. ඊට පස්සේ ඒක දැකලා දුටුගැමුණු කුමාරයා කියනවා සද්දාතිස්ස නුඹ මතක තියාගනි මේ ආමතුරුරුයි නුඹේ ජීවිතේ රකින්න මේ කරපිටින් අරයි ඉතින් මේ විදිහට දැන් ඒ ඒ ප්‍රයත්නය තුළ දුටු ගැමුණු කුමාරයාට හානියකුත් නැහැ සද්දාතිස්ස කුමාරයාට හානියකුත් නැහැ තමන් හානි කරගෙනත් නැහැ බොරු කියලත් නැහැ එතකොට කපටිකමක් කරලා නිකන් තමන් ප්‍රතිලාභයක් ලබන්න කරපු වැඩක් නෙමෙයි අද ගොඩාක් දෙනාගේ සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ මගේ වැඩේ කරන්න මගේ ලාභය ලැබෙන්න අනිත් ඒවා කතාවක් නැහැ එතකොට මගේ වැඩේ කරනවා නම් උපායශීලීව ඒක කරගන්න පුළුවන් වුණා නම් අන්න සම්‍යක් ප්‍රයෝගයේ වගේ හිතනවා සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ ලෝකෙට අනතුරක් වෙන්න බෑ අනිත් කෙනාට යහපතක් කිරීම සඳහා. ඒකයි සම්‍යක් ප්‍රයෝගය අයහපතෙන් අයහපතක් නොකර ඉන්නවා විතර නෙවෙයි අනිත් කෙනාට යහපත කිරීම සඳහා ඒ ප්‍රයෝගය යොදන. දැන් අපි හිතමු මේ කවුද කිසා ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. අර මල දරුවා අතේ තියාගෙන ස්වාමීනි මගේ දරුවා සුවපත් කරගන්න ඖෂධයද. එතකොට දැන් ඇය ඇයට කියනවා නැගණියන ඔබට අවශ්‍ය වෙන ඖෂධයක් නම් නොමලගේකින් අබ ටිකක් කරන්න. ඒතර නොමලගේකින් අබ ටිකක් ගේන්න කිව්වහම දරුවා සනීප කරලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි ඇය ඉන්න මානසික තත්ත්වයත් එක්කලා ඇය හිතනවා දැන් අබ ටික ගෙනාපුවාම ප්‍රශ්නේ විසඳෙයි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම එකක් දේශනා කරන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ බොරුවක් කියලාත් නෑ ඔබට අවශ්‍ය වෙන්නේ ඖෂධයක් නම් නොමලගේකින් අබ ටිකක් ගන්න. ඉතින් අබ කියන්නේ ඖෂධයක්. එතකොට බුදුරජාණන් වහන්සේ එතන මුසාවක් කියලාත් නැහැ. එතකොට ඇයට හිතාගන්න එකක් හිතාගන්න ඇරියා. එතකොට ඒ ඒ සිතා ගැනීමත් එක්කලා ඇය අර අර පසුපස ගියා. හැබැයි ඒක කළේ ඇය වෙහෙසවන්නට පීඩා කරන්නට නෙමෙයි ඇයට ධර්මය අවබෝධ කරවීමේ යහපත සඳහා. එතකොට අන්න ඇයගේ යහපත અભිවෘද්ධිය වෙනුවෙන් කරන ලද ප්‍රයෝගය සම්‍යක් ප්‍රයෝගය. ඒ නිසා අපට ලෝකේ තව කෙනෙකුට අනුන්ට අනුන් වරදින් වළක්වන්න, අනුන් අපරාධයෙන් වළක්වන්න, අනුන් අකුසලයෙන් වළක්වන්න, අනුන් කුසලයට යොමු කරන්න අපට යම් ප්‍රයත්නයක් කරන්න පුළුවන් නම් අනිත් කෙනාට එයාගේ මනස වෙනස් වෙන හැටියට අන්න ඒවටයි සම්‍යක් ප්‍රයෝග කියන්නේ. අද ගොඩක් දෙනා සම්‍යක් ප්‍රයෝග කියලා පාවිච්චි කරන්නේ ආත්මලාභය සඳහා. එතන ඉතින් ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණාව මූලික වෙලා තමයි මේ ප්‍රයෝගයන් කරන්නේ. එතකොට ඒවා සම්‍යක් ප්‍රයෝග නෙමෙයි. ලෝකෙට හානි නොවුන වුණත් Taman හානි කරගෙන ලෝභයත් එක්කලා. එතකොට ඒ කරන දේ ලෝකෙටත් හානි වෙනවා නම් ඉතින් මොන මොනම ආකාරයකින්වත් සම්‍යක් ප්‍රයෝගයක් වෙන්නේ නැහැ.